අභිධර්ම ඉගෙන ගත යුතුව තියෙන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න කියලා. අපි ඕනම ධර්මයක් ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය පිළිබඳව ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම. වෙන මොකක්වත් නෙවෙයි. ඒතර අභිධර්මයේ බොහොම අමාරුවෙන් ඉගෙන ගැනීම ත්‍රිලක්ෂණය අවබෝධය සඳහා හේතු නොවන්නේ නම් ඒක ඉගෙන ගැනීමෙන් ඇති ප්‍රයෝජනයක් ඒක නිසා දැන් අනිච්චානුපස්සනා, අනත්තානුපස්සනා, දුක්ඛානුපස්සනා ආදී සිද්ධ කරන වෙලාවේ අපි ඒ අදාළ සතියේදී සමහර දවස්වලට ඒ ධර්මය අවබෝධ කරගන්න අපි ධර්මය යොදා ගන්න හැටි ප්‍රායෝගිකව සාකච්ඡා කළ යුතුව තියෙනවා. දැන් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ අපි මේ වෙනකන් ඉගෙනගත්ත අභිධර්ම දැනුම කොහොමද මේ අනිත්‍යානුපස්සනාව කියන ගැඹුරු විදර්ශනාවට යෙදෙන්නේ කොහොමද කියන එකයි සාකච්ඡා කරන්නේ. ඒක සාකච්ඡා කළ යුතු තියෙනවා. මොකද ඒක සාකච්ඡා කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අභිධර්මයේ ප්‍රායෝගිකව අපිට ධර්ම අවබෝධය සඳහා යොදා ගැනීමට. නැත්තම් අපි මේක තවත් එක විශේෂේෂ්ත්‍රයක් විතරයි නීතිය ඉගෙන ගත්තා වගේ භාෂාවක් ඉගෙන ගත්තා වගේ අභිධර්ම ඉගෙනගෙන තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි දැන් සූදානම් වෙන්නේ ඒ කාරණාවට. අපි දන්නවා මේ සතිය පුරාවට අපි සෙනසුරාදා දවසේ හැරෙන්නට අනිත් දවස් ටිකේම දවස් පහම කතා කරේ අභිධර්මයේ පිළිබඳව මේ අනිත්‍යානුපස්සනාව පිළිබඳව. එතකොට අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳව අනිත් අනිත්‍ය ස්වභාවය බැලීම. පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය ස්වභාවය බලන වෙලාව වෙනකොට කියනවා අනිත්‍යානුපස්සීව වාසය කරනවා කියලා කෙනෙක්. එතකොට අපි දන්නවා මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය දැනගන්න අපි මේ සතිය සාකච්ඡා කරා ඇතිවීම නැතිවීමට හිත යොමු කරන්න ඕනේ කියලා. තවත් පැත්තකින් සාකච්ඡා කරා පච්චේ පරිග්‍රහ කියන ඥානය උපද්දවා ගන්න ඕනේ කියලා එතකොට තමයි ස්වභාව ස්වභාවික අන්දමින් අනිත්‍ය සංඥාව අපි තුළට නැగిලා එන්නේ උද්‍යව්‍ය අවස්ථාවේදී සහ පච්චේ පරිග්‍රහ කියන ඥානය උපදිලා සංකායතන විසුද්ධිය වර්ධනය වෙදී දැන් මට චෝදනා කරන්න බෑ කාටවත් මේ වචන ඇයි පාවිච්චි කරන්න කියලා මේ වචන අපි හොඳට කතා කරලා තියෙන දැන් මේ ගිය සති ගානක් තිස්සේ පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ මොකක්ද කියලා කතා කරලා තිනවා සංකායතන විසුද්ධිය කියන එක සතියක් කතා කරා. දැන් ඒවා ඒ භාෂාව ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරි. නැත්නම් හාමුදුරු බණ කියන්න පටන් ගත්තා මේ තේරෙන්නේ නැති වචන කියනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් අපි මතක් කරමු ආයතරයක්. මොකද සංකායතන විසුද්ධිය කියලා කියන්නේ අපි ඔකොටෝම කලින් අපි අපේ නාම රූප පරිච්ඡේදයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ළඟ අපි මම කියන පුද්ගලයා කියලා මට දැනෙන දේ දෙක ඒක දෙකට පැරිච් එකක් කියලා තේරෙන්න ඕනේ. මේක ක්‍රමවේද දෙකක් නැත්තම් මේකේ ගැලීම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කය, අනිත් එක තමයි මේ සිතට අදාළ දේවල් කයට අයිති නොවන සිද්ධි ටික ඒවට කියනවා නාම රූප කියලා. එතකොට මේ නාම රූප දෙක එකිනෙක සම්බන්ධ වුණත් එකට මිශ්‍ර වෙන්නේ නැහැ දෙක එකතු වෙලා වැඩක් සිද්ධ වෙනවා කියන එක අපි දැනගෙන තියෙනවා හරියට මේක කොරෙකුයි අන්ධෙකුයි එකතු වුණා වගේ. කොරාට ඇවිදින්න බෑ අන්ධයාට ඇවිදින්න පුළුවන්. කොරාට කොරාට ඇවිදින්න පුළුවන් වුණා කොරාට ඇවිදින්න බෑ අන්ධයාට ඇවිදින්න පුළුවන්. අන්ධයාට ඇස් පේන්නේ නැහැ කොරාට ඇස් පේනවා. දැන් මොකද කරේ? ඇවිදින්න පුළුවන් කෙනාගේ කර උඩින් නැගගත්තා කොරා. හරිද? දැන් හරි. දැන් මොකද කරේ? අර කකුල් දෙක අර මෙයා මග පෙන්වනවා අර යනවා. දැන් යන්නත් පුළුවන් පේනවා. දෙන්න එකතු වෙලා. හැබැයි දෙන්න එක්කෙනෙක් වෙනවද? දෙන්න එක්කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙන්න එකතු වෙලා වැඩේ කරනවා වගේ නාම රූප දෙක හේතු වෙලා විඥානය ආදී පහළ වෙනවා. මේ වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. නමුත් ඒ දෙක එකක් වෙන්නේ නැහැ. ඒක උදාහරණත් එක්ක අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා දත් කැක්කුම කියන එක හරිද කියලා අහපුවාම නේද? දත් කැක්කුම නම් දත කකියන වෙලාවම ගත්තොත් දතේ තියෙන කිසිම කිසි කෑල්ලක් කිසිම කොටසක් කිසිම අස්තියක් දන්නවද කකියනවා කියලා. දතේ තියෙන ලේ දන්නවද කකියනවා කියලා. දතේ තියෙන කිසිම කොටසක් අ කියනවා කියලා දන්නේ නැහැ. නේද? එහෙනම් දත එක කියන්නේ. දත වෙනම එකක්, කැක්කුම වෙනම එකක්. නේද? එහෙනම් ඒ දෙක දෙකක්. හැබැයි දත ගලවපු ගමන් කැක්කුම නැත යනවා. එහෙනම් ඒ දෙක එකතු වෙන්නේ නැතුව මේ අදාළ දේවල් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ නාම රූප දෙක හරියට පරිච්ඡේද කරගෙන ඒ පරිච්ඡේදය කරගත්ත දෙයට හේතු වෙන දේවල් නාම කොටසට මොනවද හේතු වෙන්නේ රූප කොටසට මොනවද හේතු වෙන්නේ කියලා හේතුවත් එක්ක දන්නා වූ නුවණ අපිට මේ මෙතන මෙහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්න නුවණ පහළ වෙලා තියෙනවා නම් අන්න එතකොට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා ඒකින් දා ඇති වෙන පිරිසුදුකමට කියනවා හිතේ හිතේ කෙලෙස් අඩු වෙනවා එතකොට ඒ කෙලෙස් අඩු වෙන ස්වභාවය තියෙනවා අන්නේ අඩු වීමට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා ඒතර මෙන්න මේ අවස්ථාව වෙනකොට උඩට එන ප්‍රතිඵලය තමයි ධ්‍යාය අපි දකින්නේ මොකද රූප සහ නාම දෙක හැදිලා එන්නේ හේතුත් එක්ක මෙහෙම හැදිලා උඩට එන එක දකිනකොට ඒක ඒක දැක ගැනීමේදී අපිට ස්වභාව වශයෙන්ම මේ ප්‍රතිඵලයේ අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා. හරිද? ස්වභාව වශයෙන්ම මේ ප්‍රතිඵලයේ අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒතකොට කියනවා අනිච්චානුපස්සීව වාසය කරන කෙනෙක් කියලා. එතකොට ඒක ප්‍රකට වෙන්නේ පච්චේ පරිග්‍රහසා සංකායතන විසුද්ධියේදී සහ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන වෙලාවල් වල ඒ ඇතිවීම නැතිවීමට හිත යොමු කරගෙන ඉන්න කෙනෙකුට ඒකෙදිත් අනිත්‍ය ලක්ෂණය ස්වභාවිකව ප්‍රකට වෙනවා මම මේක සතිය පුරාවට සාකච්ඡා කරා. දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ටිකක් අපි ගැඹුරු කාරණා ටිකක් මේ මේ දවස් ටිකේ ටිකටම කතා කරා. සත්‍ය සුද්ධිය ගැන කතා කරා. ඊට පස්සේ සිහිය නුවණ වීරය කියන කාරණා තුන කතා කරා. දැන් අපි අනුපස්සනා හත සාකච්ඡා කරනවා. මොකද පොඩි පොඩි ධර්ම කාරණා ටික ආය හොයාගෙන අහන්න පුළුවන් නේ. අවශ්‍ය කරන කාරණාත් э, ඕනේ ටිකක් ගැඹුරු කාරණා අපේ ජීවිතවලට එකතු වෙන්න ඕනේ හින්දා මම මේවා ගොඩක් ගැඹුරුයි කියලා කියන්නේ මීට වැඩිය ගැඹුරු කාරණා ගොඩාක් තියෙනවා සාපේක්ෂව ගැඹුරු කාරණා කියලා කියමු නැත්නම් අපි මේ කතා කරන්නේ බොහොම සරල කාරණා ටිකක් මේට වැඩිය ගැඹුරු දේවල් ධර්මය තුළ ඕනෑ තරම් තියෙනවා. දැන් හරි. දැන් අපි දන්නවා අභිධර්මයට අනුව මේ කොහොමද අභිධර්මයට එකතු කරගන්නේ අනිත්‍යානුපස්සනාව අභිධර්මානුකූල විග්‍රහයක් කරගන්නේ කොහොමද කියලා අභිධර්මයට අනුව ලෝකයේ තියෙන ඔක්කොම කොටස් හතරකට බෙදනවා චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. මේකෙන් නිබ්බාන කියනකොට තව පැත්තකින් තිබුණා අපිට අපි කතා කරා බොහෝ දුරට චිත්ත චෛතසික රූප කියලා. එතකොට මේකෙදී අපි මේ වෙනකොට තාමත් කතා කරමින් ඉන්නේ රූප රූප කොටස ගැන වැඩි කතා කරේ නැහැ අපි තාමත් අභිධර්මය තුල කතා කරේ නැහැ තාම කතා කරන්නේ චිත්ත චෛතසික පිළිබඳව. චිත්ත චෛතසික කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරා. චිත්ත කියන්නේ සිතට සිතට එතකොට ඔය විතරයි ලෝකේ තියෙන ඔක්කොම ටික ඔය තියෙන්නේ. චිත්ත චෛතසික රූප කියනකොට මොනවද? පංච උපාදාන ස්කන්ධයමයි. හරිද? මොනවද චිත්ත කියලා කියන්නේ සිත කියන එකයි. සිත නොවන සිතත් එක්කම ඉපිද සිතත් එක්කම නැති වෙන සිත ගන්න අරමුණම ගන්න සිත හට ගන්න තැනම හට ගන්න සිතට අන්නේ ඌ යම් කිසි දෙයක් තියෙනවා නම් අන්නේ ඌ ක්‍රියාවක් තියෙනවා නම් ඒවට කිව්වා චෛතසික කියලා. එහෙනම් සිත කියන්නේ විඥානයයි. එතකොට විඥාණයට අන්නේ වූ ක්‍රියාවන් තමයි සිතිවිලි චෛතසික 52ක් කියලා ඒවා එකතු වෙලා තමයි සිත් සකස් වෙන්නේ. එතකොට ඒක අපි සාකච්ඡා කරා. දැන් මෙතන ඕන වෙන්නේ චිත්ත චෛතසික රූප කියන්නේ මේ ශරීරය පිළිබඳව තියෙන හෝ අන්‍ය ශරීරය පිළිබඳව නැත්නම් මේ තියෙන ධාතු හතරෙන් හටගත්තා වූ නොයේකුත් ආකාරයේ දේවල් ඔක්කොම රූප ගණයට වැටෙනවා. එතකොට චිත්ත චෛතසික කියලා කිව්වහම බලන්න පංච උපාදානස්කන්ධයට වැදෙන මොනවද පංච උපාදානස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි. එතකොට ඕකේ තියෙන රූප කොටස රූප කොටසමයි ඒක හරි. බලන්න වේදනා සංඥා කියන්නේ චෛතසික. හරිද? එතකොට පංච උපාදානස්කන්ධය කියලා ගන්නකොට ඒ චෛතසික ධර්මවලම වේදනා සංඥා දෙක වෙනම අරන් තිනවා. අරගෙන ඉතිරි සියලුම සිතේ ඇති වෙන සැකසීම් ඔක්කොටම සිත නොවන සිතේ ඇති වෙන සැකසීම් ඔක්කොට ඔක්කොම දාලා තිනවා සංස්කාර ගොඩට විඥානය කියන්නේ සිත. එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන තැනින් එතකොට දැන් අපිට චිත්ත චෛතසික කියලා ඒ අපි රූප සහ චිත්ත චෛතසික කියලා ගත්තාම පංච පාදාන ස්කන්ධයට යෙදෙන්නේ රූප කොටස රූප කොටසටමයි සිත කියන එක විඥාණයට යන්නේ නේද චිත්ත කියන එක විඥාණයට යන්නේ චෛතසික ටික තමයි වේදනා සංඥා සංකාර. 52කින් ඉතිරි 50ම සංස්කාර ගොඩේ අතන කොහෙද චිත වේදනා සංඥා දෙක වෙනම අරගෙන තමයි පංච උපාදානස්කන්ධය සකස් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. අභිධර්මයට අනුකූලව ඔන්න අපි දැන් පංච උපාදානස්කන්ධයමයි බලනකොට කතා කරලා තියෙන්නේ. හරිද? ඒක හොඳට බෙදා ගන්න ඕනේ. ඊළඟට අපි එනවා මේ දෙකේ අපි කතා කරා මේවා සංප්‍රයෝග වෙන හැටි සහ සංයෝග වෙන හැටි ගැන. හරි මොකක්ද මේ චිත්තජයසික කියන්නේ කියලා කියන එක අපි කතා කරපු එක මම ආයෙ මතක් කරනවා. මේකට අපි ගත්ත උදාහරණය තමයි ම්ම් පාසලක ළමයි ටිකක් ඉන්නවා. මේ ළමයින්ගේ මේ ළමයි එකතු වෙලා සමිති වගේක් හදලා තිනවා. සාහිත්‍ය සමිතිය, සිංහල සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා සමිතිය වගේ සමිති වර්ගයක් හදලා තියෙනවා. දැන් දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයා ඊට කලින් මම කියන්නේ මේ සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගෙන්ද නැද්ද? සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගෙන්නේ. එතකොට එක සමිතියක් ගත්තොත් ඒකේ නොයේකුත් ළමයි ටිකක් එක තමයි මේ සමිතිය හැදිලා තියෙන්නේ. තව සමිතියක් ගත්තොත් ඒ සමිතිය හැදිලා තියෙන්නේ තව ළමයි ටිකගේ. අර ළමයිම වෙන්නත් පුළුවන්. නේද? හරියට සිත කියලා කියන්නේ මේ සමිති ටික වගේ, චෛතසික කියලා කියන්නේ හරියට මේ ළමයි ටික වගේ. හරි? හොද්දක රසය වගේ කියලා සඳහන් කරනවා. හොද්දක රසය වගේ කියන්නේ හොද්දක රසය කියන එක සිතනම් ඒ රසය හැදෙන්න රසය නොවන තව දේවල් වගේ හේතු වුණා. ඒ මොනවද? එකතු වෙච්ච දේවල්. හරිද? අන්න ඒ විදිහට අපේ සිතක් පහළ වෙන්නේ චෛතසිකයන්ගේ එකතුවකින්. මේක අපි බොහෝ කතා කරපු හින්දා මම කෙටියෙන් මතක් කරනවා. එතකොට අපි දැනගත යුතු දේවල් කියලා අපි කතා කරා මොනවද මේ ළමයි සහ අර සමිතික කියලා ගත්තාම දක්ෂ ගුරුවරයෙක් දැනගන්න ඕනේ මේ මේ සමිතියේ මෙන්න මේ ළමයි ටික ඉන්නවා කියලා. මේ මේ සමිතියේ මෙන්න මේ ළමයි ටික ඉන්නවා. එතකොට එයා ඒ පාසලේ ඉන්න ගුරුවරයා ඒක දන්නවා. ඒ වගේම එක ළමයෙක් ගත්තොත් මේ ළමයා මේ මේ සමිතිවල ඉන්නවා. කියලා. මේ ළමයා ගත්තොත් ඔය ළමයා මෙහෙම ඔයාලා කියලා ක්‍රීඩා සමිතියෙත් ඉන්නවා, සිංහල සමිතියෙත් ඉන්නවා, අහවලත් ඉන්නවා කියලා. හරිද? අහවල් සමිතිය ගත්තොත් මේ ළමයි ටික ඉන්නේ කියලා දැනගන්න. අන්න ඒ වගේ ඒ ඒ සිත හැදෙන්නේ මෙන්න මේ චෛතසික ටික එකතු වෙන කියලා දැනගන්නත් ඕනේ. මේ මේ චෛතසික මේ මේ සිත්වල යෙදෙනවා කියලා දැනගන්න ඕනේ. ඔය ටික ඔක්කොම දැන් දැනගන්නවා. හරිද? දැනගත්තට පස්සේ දැන් ඒවත් දන්නවා කියලා හිතන්නකෝ. මේවා මිශ්‍ර වෙලා මේක හැදෙන බව දන්න මට එක දෙයක් නම් මතක් වෙනවා. සිතේ ආයුෂය හරිද? සිතේ ආයුෂය කොච්චරද? චිත්තක්ෂණයයි උත්පාද තితి භංග කියන එක. උත්පාද තితి භංග කියන එකයි සිතේ ආයුෂය කියලා කියන්නේ. එතකොට හැම හිතක්ම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන මේ ඇති වෙන සිත නෙවෙයි ඊළඟ සනේ ඒ ඒ වෙලාවේදී මොනවද හේතු වෙන්නේ අන්න අර චෛතසික හේතු වෙන්නේ. හරිද? හැම හිතක් එක්කම යෙදෙන චෛතසික වර්ගයක් තියෙනවා. අපි දන්නවා අපි කතා කරා ඒවට කියනවා සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා. එතකොට වේලාවකට කුසල් සිතේත් වේලාවට අකුසල් සිතේ දෙකම සැරින් සැරේ යෙදෙනවට කිව්වා ප්‍රකීර්ණක චෛතසික කියලා. මේවා ඔක්කොම ගොඩාක් කතා කරලා තියෙන දේවල්. ඒතර මේ වගේ වෙන් වශයෙන් තියෙන මේ මේ සිත් හැදෙන්නේ මේ මේ හේතුවෙන් කියන එක ඉතා පැහැදිලිද නැද්ද අභිධර්මයේ දන්න කෙනාට? නේද? මේ මේ සිත් හැදෙන්නේ මේ මේ හේතුවෙන් කියන එක හේතුවත් එක්ක පැහැදිලිද නැද්ද? නේද? එතකොට එයාට හොඳට දැනෙනවද නැද්ද මේ මේ චෛතසිකවක්වත් මේ සිත්වත් එකතු කිරීමේ වැඩපිළිවෙල මගෙන් සිද්ධ වෙච්ච දෙයක්ද? නෑ. මං කරපු දෙයක්ද? නෑ. ඊළඟට අපි රූප කලාපවලදී තිබෙදි කතා කරනවා රූප හැදෙනකොට මොනවද ඒකට හේතු වෙන්නේ? කර්ම, චිත්ත, ඍතු, ආහාර. කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ ආහාරජ කියලා. එතකොට මේ වාගේ මිශ්‍ර වීමෙන් තමයි අපේ මේ රූපය නිර්මාණය වෙන්නේ. අපේ මේ රූපය පෙනෙන්නේ ඒ ඒ රූපවල ඒ යම් යම් කර්මය හේතුවෙන් අපිට බලන්න සිද්ධ වෙන වෙනස්කම් බලන්න. ඇයි අපේ මූණට මෙහෙම හැඩයක් තියෙන්නේ? ඇයි අපේ ශරීරයට යම් හැඩයක් තියෙන්නේ? අපි මොනවා කරත් අපි උසල තියෙන මේක අරගෙන මොනවා හරි කරලා තියනවා මේ වෙනස් කරලා තියනවා. ගාලා එක එක ඒවා ඇඳලා එහෙම තියලා තියනවා කියලා හිතනකොට හැබැයි ආයෙ මොකද වෙන්නේ ටික වෙලාවකින්? ආය තිබ්බ தත්තටම පත් වෙනවා නේද? එතකොට අන්න එහෙම අපිට ආවේනික රටාවක මේ ශරීරය නවතින්නේ ඇවිල්ලා නැවත නැවත සකස් වෙන්නේ අන්න අර හතරක එකතුවකින් සකස් වෙන නිසාවෙන් හතරක එකතුවකින් සකස් වෙන නිසාවෙන් තමයි මේක නවතින්නේ එතකොට එන්න ඒක ඒ පැත්තෙන් ඒ හේතුව ඊළඟට සිත් සකස් වෙන්න හේතුව මේ චෛතසිකයන්ගේ එකතුව නේද? චෛතසිකයන්ගේ එකතුව එකතුව අනුව තමයි සිත් සකස් වෙන්නේ. දැන් අපි යනවා ওই ටික දැනගෙන ওই ටික දැනගෙන අපි යනවා අපි ගිය භාවනාවකින් ඇති කරගත්ත නාම රූප කියන තැන නාම රූප පරිච්ඡේදය කියන පැත්තට. අපි ඒක ඊයේ දවසෙත් පෙරේද දවසෙත් සාකච්ඡා කරා. අපි විතේක අපි එදා කතා කරා ආනාපාන සතිය ගත්තාම ආනාපාන සතියේදී සම්පූර්ණ හුස්ම කය අධ්‍යක්ක වෙලාවක් ගත්තොත් එහෙම අන්නේ අධ්‍යක්ක වෙලාවකදී එයාට අරමුණේ ගැනීම අරමුණ විසිර යෑම නැත්නම් අරමුණ අරමුණ පිළිබඳව සම්පූර්ණ මුළු මුළු හුස්ම කයම සම්පූර්ණයෙන් අත්දකින වෙලාවක ඒකාකාරී රටාවකට මේක අත්දැකලා මම පැහැදිලි කරලා දුන්නා කොහොමද මනසින් විතරක් මේක දකින වෙලාවක් මනසින් විතරක් මේක අරමුණු වෙලා වෙන වෙලාවක් එනවා මනසයි කයයි දෙකෙන්ම අරමුණු වෙන වෙලාවක් එනවා මම මේකට කිව්ව උදාහරණය වෙන මෙහෙම මතක ඇති අපි මෙහෙම අත මෙහෙම පිරිමදිනවා නම් එකම විදිහට එකම විදිහට මෙහෙම පිරිමදිනවා නම් දැන් මට මේක දැනෙනවා නේද මේ මේ දැනීම දෙය දැන් මට මගේ හිතට මේක අරමුණු වෙනවා අරමුණු වෙන්නේ මේ දැනීමත් එක්කනේ මේකතර කාය සංපස්සජයි හැබැයි ඒකාකාරී රටාවකට මම මේ කරේ උඩට පල්ලෙහාට මෙහෙම කරා. එක ආකාරයට දැන් කාය සංපස්සදව මට මේ වේදනාව දැනෙනවා. මන්ද මේක අතහැරියා. මට දැනෙච්ච විදිය හොඳට මතකයි. ඒ මොන සංපස්සදද? මනෝ සංපස්සදවයි. දැන් මට ඒ අරමුණ ගන්න පුළුවන්. හැබැයි මම මේකට යන්න නම් මෙහෙම මෙහෙම එක එක විදිහට ගියා මේක හයියෙන් ගියා හිමින් ගියා එහෙම එහෙම කරන එක රටාවක් නැහැ. නේද? එහෙනම් ඒක මතක හිටින්නේ නැහැ. ඒ වගේ ආනාපානයේ තුන්වෙනි පියවරේදී හුස්මෙහි ගැනීම සහ හෙලීම එකම රටාවකට සිද්ධ වෙන නිසා ඒක අරමුණු කරගන්න ඒක ඒ අරමුණ හොඳින් දැනගන්නවා මොකද අනිත් ඒවා අනිත් ඒ වෙනස් වීම සිද්ධ වෙන සාධක උඩුකය උඩුකය උඩුකය තියෙන හැඩේ අනුව සහ දිග කෙටි භාවය අනුව තමයි මේක මේ දැනීම වෙනස් වෙන්නේ. දැන් උඩුකය ඍජුව තියාගන්න කියලා ආනාපාන සතියදී කියලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පියවරේදී දිග හුස්ම කෙටි හුස්ම එක ගන්නට එනවා. ඒකෙන්ද කිසියම් ප්‍රශ්නයක් නැහැ. මේක එක අරමුණකට එකම එකම විදිහ දැනීම හට ගන්නවා මේකේ තුන්වෙනි පියවරේදී. අන්න එකම විදිහ දැනීම හට ගන්න හින්දා ඒක අත්දකින්නවා අපි. අත්දකින්නකොට හරි වැඩක් තමයි වෙන්නේ ওই මැදදී. එක වෙලාවක මේ දෙකම තියෙනවා. මොකද්ද මට මගේ හිතට හොඳට දැනෙනවා මේ දැනීම. දැන් මේක මෙහෙම කරද්දී ඔන්න දැනීම දැන් මට හොඳට දැනෙනවා. මගේ මනසිනුත් මේ අරමුණ තියෙනවා දැන්. මනසිනුත් මම මේක එක මේ රටාවම අත්විඳිනවා. දැන් මම මේක අයින් කරා. අයින් කරපුවාම කය නිසා දැනෙන එක නෑ. හැබැයි මනස නිසා දැනෙන එක තියෙනවා. ආයසරයක් මේක වදිනවා. දැන් දෙකම ආය තියෙනවා. නේද? ආය මේක නැති වෙනවා. දැන් මනසින් ගන්න අරමුණ විතර තියෙනවා. ඔය විදිහට ආනාපානේ මේ ඇඟිල්ලෙන් මේක ස්පර්ශ කරා වගේ මේ ශරීරයේ සම්පූර්ණ හුස්ම දැනෙනවා. හරිද? ඊට පස්සේ ඒ කායික දැනීම නැතුව මානසික දැනීමට විතරක් වෙනවා මානසික විතරක් ඒ කර්මන වෙනවා ආය ටිකක් වෙලාදී ආය කය දැනෙන්න පටන් ගන්නවා කාය සංකාර ආය තියෙනවා කාය සංකාර තියෙනවා කියන්නේ දැන් මානසික ගන්න අරමුණයි මේකයි දෙකම තියෙනවා ආය මේක අතහැරෙනවා කියන්නේ ආයතරෙන් මානසික ගන්න අරමුණ විතරයි තියෙන්නේ දැන් මේ මොකද වෙලා තියෙන්නේ නේද එක වෙලාවකට මට කය ඇති බව දැනෙනවා එක වෙලාවකට කයක් ඇත්තේ නෑ කය නැතුව නාම කොටස විතරක් වෙනම දැනෙනවා ආය දා වෙලාවක කය දැනෙනවා කය වේලාවක නාම කොටස විතර වෙනම දැනෙනවා. කය දැනෙන වෙලාවට නාම කොටස සහ රූප කොටස කියන දෙකම මම අත් විඳිනවා. නේද? දෙකම අත් විඳිනවා. මෙතෙන්ට ගියාම නාම කොටස විතරක් අත් විඳිනවා. ආය මෙතෙන්ට එනවා. ඉතින් මේක මේ වගේ දෝලණය වෙමින් මේ භාවනා යෝගියා ඉන්නකොට එයාට මේ කය වෙනම දෙයක්, සිත වෙනම දෙයක් කියන බව අත්දකින්නවද නැද්ද? නේද? අත්දකින්නවද නැද්ද? අන්න ඒ අත්දැකීමේදී එයාට අර දන්න දැනුම මෙතෙන්ට එදෙන්න ඕනේ. ඔන්න ඔතෙන්ටයි මම මේ අභිධර්මයේ සම්බන්ධ කරන්න හදන්නේ. හරිද? අපි මේකෙදි කතා කරා මතකද නුවණ කියලා එකක්. මේ ඉස්සෙල්ලාම අපි ඉස්සෙල්ලාම අපි විසුද්ධි හත පිළිබඳ කතා කරා. ඊට පස්සේ සිහිය නුවණ වීරිය ගැන ආයෙ කතා කරා. කලින් කතා කරලා තිබ්බා. ආයෙ කතා කරේ එකයි. මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙනවා සමහර අයට භාවනා කර කර ඉද්දී. හරිද? හැබැයි මොකද්ද වෙන්නේ කියලා මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ නැහැ. දන්නේ නැත්තේ ඇයි? මොකද්ද එතෙන්ට එන්නේ නැත්තේ? නුවණ එන්නේ නැහැ. හරිද? නුවණ එදෙන්න ඕනේ එතෙන්. මොකක්? ආ මේ නාම කොටස මෙන්න රූප කොටස මේ මේ දැනීම ඇති උනේ උන රූප කොටසේ එතනක් තියෙන වේදනාවත් එකයි ඒ දැනීම තුනේ රූපේ නම් කවදාකවත් දැනෙන්නේ නැහැ නේද? නමුත් මේ වෙලාවේ මට රූපය තියෙන බව දැනෙනවා. ඒ දැනීම කියන්නේ නාම කොටසටයි ඒක දැනෙන්නේ. නමුත් එක විටක මේක නැත්තටම නැති වෙනවා. දෙන්නෙක් එකට ඉන්නවා ඊට පස්සේ වෙනම ඉන්නවා ආයෙකට ඉන්නවා ආයෙ වෙනම ඉන්නවා. එහෙනම් දෙන්නෙක් බව දන්නවා මම දැන්. එක්කෙනෙක් වෙන් වෙලා ඉන්නවා නම් එක වෙලාවක දෙන්නෙක් බව දන්නවා. අන්න ඒ වෙලාවේ මේ නාම රූප දෙකයි කියලා දැනගන්න නම් ඒ පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. අන්න ඒ නුවණ අපි කොහෙන්ද එකතු කරගත්තේ? අභිධර්මයෙන්. හරි. රූප කලාප ටික ඉගෙන ගත්ත කට්ටිය රූපය ගැන ඉගෙන ගත්තට පස්සේ ඒක ඒකයි මේ තියෙන්නේ බවත් චිත්තේලිය ගැන අපි ඉදිරියේදී චිත්තවිති ගැන කතා කරනවා චිත්තේලිය ගැන තේරෙන්න ඕනේ මේ තියෙන්නේ හේතු නිසා සකස් වෙන මේ වගේ දැනීම් සහිත සිත්පේලියක් කියලා ඒ සිත් ටික පිළිබඳ දැනගන්න. විඥාණය එතෙන්ට යදෙන්න ඕනේ දැන් දැනගන්න ඕනේ. කොහොමද මේ දැන් දැන් අපි මේ දෙක වෙන් වශයෙන් දැනනකොට කොහොමද මේ එකක් අනෙකත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක දැනෙන්න ඕනේ. මෙතන මට අයිති නැතිවම ඇති වෙලා නැති වෙලා යන උත්පාද ත්‍ිති භංග කියන සිත් ගොඩක එකතුවක් සිත් ගොඩක එකතුවක් මේ හැම සිතක්ම අර ඇතිව නැතිව යන ඇතිව නැතිව යන ඒකට අපි කිව්වා චිත්ත පරම්පරාව කියලා. ඒකට කිව්වා චිත්ත පරම්පරාව කියලා. ඒ ඒ වගේම මේක මේකට කිව්වා රූප සම්පතිය නැත්නම් රූප පරම්පරාව අරකට කිව්වා චිත්ත සම්පතිය චිත්ත පරම්පරාව කියලා. එහෙම දෙකක් තමයි මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ දෙක පිළිබඳව අපි දැනගන්නේ ඒ ඒක අත්දකින්න වෙලාවේ මේ තියෙන්නේ මේකයි මේ තියෙන්නේ මේකයි කියලා ඒ දෙක වෙන වෙනම දකිනකොට මෙතෙන්ට අපිට පුළුවන් අපි දන්න අභිධර්ම දැනුමෙහි යෙදීමක් සිදු කරගන්න. හරිද? මෙතෙන්ට අපිට මෙතෙන්දී අපිට පුළුවන් මේ සිත් පේලියක් තියෙන්නේ මේ සිත් පේලිය එකිනෙක එකිනෙක හේතු වෙවි හේතු වෙවි සකස් වෙන එකක්. ඒක හැම වෙලෙම උත්පාද තితి භංග කියන ආකාරයකට නැති වෙලා යන එකක්. අන්න ඒ ඇතිව නැති වෙන දේ පිළිබඳව අපිට නියම අදහසක් එනවා මේ මේ කියන්නේ එක දිගට තියෙන සිතක් නෙවෙයි මේවා පරණ ඒවා හේතු වෙලා මේ මොහොත හේතු වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත සකස් වෙන දෙයක් කියලා ඒ ඒ බව හොඳින් තේරුම් ගන්නත් ඒ වගේම රූපය පිළිබඳව හොඳින් තේරුම් ගන්නත් මේ නුවණ මෙතෙන්ට යෙදෙන්න ඕනේ. අන්න ඒ නුවණ එතෙන්ට යෙදුනොත් එතනින් එහාට බලන්න ඒක නොයදුනා කියලා හරිද? ඒ කියන්නේ අභිධර්මයෙන්ම නෙවෙයි. අභිධර්මයෙන් නෙවෙයි උනත් අපිට මේතන මේ තියෙන්නේ සිත්පේලියක් කියලා නුවණ තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ රූප රූප සංතතියක් කියලා නුවණ තියෙනවා නම් අර අභිධර්මයේ දන්න කෙනාට මේ සිත් සහ චෛතසික කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද කියලා හොඳට දන්න හින්දා මේක පැහැදිලි කරගන්න හොඳටම හොඳටම පහසුයි. එහෙම දන්නේ නැති කෙනාට එච්චර එච්චර සංකීර්ණව මේක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති වුණාට එයාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඇයි? අභිධර්මයේ නැතත් සූත්‍ර පිටකයට අනුව චිත්ත පරම්පරාව ගැන මේ දේවල් විමසලා තියෙනවා නම් එයා එයාට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඇති ඇතිව නැතිව යන එක පටිච්චසම්පාදයේ ආදී ගැන. එතකොට හේතු ඇතුව හටගන්න සිතක් කියලා හේතු ඇතුව සිත් peelයක් මෙතන හටගන්නවා ඒ ඒ ඒ ඒ සම්පස්සයන් හේතුවෙන් හටගන්න වේදනාවල් තියෙනවා ඒ වේදනාවල් වල මේ මෙච්චර විචලනයකට හේතු වෙන්නේ අන්න අර සිත්වල යෙදීමේ තියෙන විචලතාවය කියලා යම්කිසි කෙනෙක් මේක දැනගන්නකොට මේ ප්‍රතිඵලය ඇති වෙන්නේ අපි මේක අවබෝධ කරගන්නේ ඇත්තටම ආනාපාන සතියෙම ඔක්කොම අරමුණු කරගන්නේ මේ සම්පූර්ණ හුස්ම කය විඳීමක්නේ. විඳීම කියන්නේ එතන තියෙන වේදනාවක්. එතකොට මේ ඇති වෙන වේදනාවල් වලට මේ මේ සිත් යෙදීමෙන් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ සිත්වල ඇති වෙන වෙනස මගේ ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. සිතක් කියන එක හැම වෙලෙම වෙනසකට භාජනය වෙනවා. එහෙනම් මේ වේදනාවල් සම්පූර්ණයෙන් ඇති වෙන්නේ වෙනසකට භාජනය වෙලා කියලා අර පංච උපාදානස්කන්ධය කෙරෙහි තමන්ගේ හිත යොදවගෙන ඒකට ඒක විමසගෙන ඉන්නකොට ඒකත් එක්ක අපිට ඇති වෙන ඒ කියන ඇතිවීම නැතිවීම කියන සංසිද්ධිය හැම වෙලෙම මේ සිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති කියලා තමන්ගේ හිතෙන්ම අත්දකින්න පුළුවන් ගානට ආපුවාම ඔය කියන අනිච්චානුපස්සනාව කියලා කියන්නේ. ඒතකොට එතනදී තමන්ගේ හිතෙන්ම ඒක අත්දකින්න පුළුවන් වෙනකොට අපිට සිද්ධ වෙන සිද්ධිය තමයි ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නවා කුඩාම ඒකකය. අපි දන්නවා අභිධර්මයට අනුව පරමාර්ථ කියලා කියන්නේ කුඩාම ඒකකයට. නේද? මම මෙන්න මෙහෙම අහන්නම්. යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න නම් කුඩාම ඒකකය පිරික්සන්න ඕනද නැද්ද? ඒකේ ලක්ෂණ දැන් අපි හිතන්න ලංකාවේ කිසිම ආකාරයකින් මොකක් හරි જાතියක මිනිසු නෑ කියලා දැනගන්න නම් ප්‍රත්‍යක්ෂව හැම මිනිසෙකම පරීක්ෂා කරන්න ඕනද නැද්ද නේද අන්න එතකොට තමයි ප්‍රත්‍යක්ෂව දැනගන්නේ අන්න ඒ වගේ කුඩාම ඒකකයට අපේ හිත යොදලා ඒකේ මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවාය ඒකේ මේ අනාත්ම ලක්ෂණය තියෙනවාය ඒකේ මේ දුක්ඛ ලක්ෂණය තියෙනවාය කියලා යම්කිසි කෙනෙක් දැනගැනීමෙන් තමයි ඒ තරත්තාට අනිත්‍ය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? සැක තියෙනවා. කවුරු හරි කියනවා ලංකාවේම කිසිම ත්‍ස්තවාදියෙක් නැහැ කියලා. කියලා හිතන්නකො. කිව්වහම අපි අහනවා ඔයා මේ මිනිස්සු පරීක්ෂා කරාද? නැහැ. ආද එහෙම කිව්වට එහෙනම් කොතන හරි අස්සකින්ද පුළුවන්. කෙනෙක් කියනවා අහවල් දිස්ත්‍රික්කේ නැහැ කියලා. එතකොට ඒ දිස්ත්‍රික්කේ තියෙන ගම් පරීක්ෂා කරාද? එහෙම නැත්තම් බෑ. කෙනෙක් ඉන්නවහල් ගමේ නැහැ. ඒ ගමේ ඉන්න මිනිස්සු පරීක්ෂා කරාද? නැහැ. එතකොට කොයි වෙලාවක හරි මිනිස්සුන්ව සම්පූර්ණයෙන් පරීක්ෂා කරාපුවාම තමයි අපිට ප්‍රත්‍යක්ෂ කොටම කියන්න පුළුවන්කම තියෙන මේ රටේම නැහැ කියලා. නේද? ඒ වගේ අපිට තියෙන කුඩාම ඒකකය තමයි චිත්ත චෛතසික කියලා කියන්නේ නේද? එතකොට මේ චිත්තචෛතසික රූප කියන ඒ අපේ මුළු ජීවිතේම අරගෙන කැලිය වලට කඩලා කඩලා කඩලා කඩලා කඩලා දැම්මොත් අන්තිමට ඉතුරු වෙන්නේ රූප චිත්ත චෛතසික කියන ඒවා. එතකොට මේ දේවල් වල අනිත්‍ය තමයි අපි මේ අත්දකින්නේ දැන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අනිත්‍යට හිත යොමු කරන්නේ භාවනාවකින්. ඒ භාවනාවකින් ඒක හිත යොමු කරනකොට අත්දකින්නේ මේ දේවල් වල තියෙන අනිත්‍යය. මේකේ මේ පරමාර්ථ ධර්ම වල අනිත්‍යයක් දකින්නකොට තමයි කියන්නේ අනිත්‍යානුපස්සනා කියලා. හැබැයි ඒක අත්දැක්කා කියන්නේ ඒවා හේතු වෙලා හැදෙන අනිත් ඊට වැඩිය ලොකු ඒවා තියෙනවා නම් ලොකුවට දැයෙන ඒවා තියෙනවා නම් ඒවා අනිත්‍යද නැද්ද? පුංචිම තැන අනිත්‍ය නම් ඊට වැඩිය ලොකු ඒවා අනිත්‍යයි ඊට ඊට වැඩිය ලොකු ඒවා අනිත්‍යයි ලොකුවට දැයෙන ඔක්කොම අනිත්‍ය ස්වභාවය තියෙනවා. එතකොට චිත්තචෛතසිකයන් ගැන තවදුරටත් අපි කල්පනා කරනකොට ඒ හේතුත් එක්ක දැනෙනකොට මම මෙහෙම අහනවා ඔය චිත්ත චෛතසික මිශ්‍ර කිරීමේ වැඩේ කරේ මමද? අහවල් මේ මේ වේදනා ආදී චෛතසිකයන් හැම හිතකම යොදන්න ඕනේ කියන වැඩේ කරේ මන්ද? නැහැ. ප්‍රකීර්ණක චෛතසික වලින් අපි එකක් ගමුකෝ ඡන්දේ කියන්නේ ප්‍රකීර්ණක චෛතසික කියන්නේ ඡන්දේ කියන එක කුසලයට යදෙනවා අකුසලයට යදෙනවා. කුසලයට ඡන්දේ තියෙනවා අකුසලයට ඡන්දේ තියෙනවා. එතකොට ඡන්දේ කියන එක මේ මේ කුසල පක්ෂය සහ අකුසල පක්ෂය දෙකේම යොදන්න ඕනේ කියලා වැඩේ කරේ මමද? නෑ මමද කරේ. නෑ එතකොට මේ වැඩ කෙරෙනවා මෙතන එක එක වැඩ කෙරෙනවා මම මගේ අතින්. මේ වැඩ කෙරෙන ක්‍රියාකාරීත්වය ඒ ඒ දැන් දැන් එක එක දේවල් වලට කැමැත්ත ඉපදුනොත් ඒ කැමැත්ත මට මම මේක මෙහෙම කියන්න මට මොකක් හරි කැමැත්තක් ඉපදෙච්චින්ද මම ඒක කරනවා එහෙමනේ මම කියන්නේ. මේ කැමැත්ත උපදවන සිස්ටම් එකක්. ක්‍රියාත්මක භාවයක් නැත්තම් ක්‍රමයක් මෙතන තියෙනවා. ඒක හැදුවේ මන්ද? ඒක හැදිච්ච හින්දා නේද මේක වෙන්නේ? නේද? එහෙනම් හේතු ඇතුව තමයි මේ කැමැත්ත උපදින්නේ. කැමැත්ත උපදින ක්‍රමවේදය හැදුවේ මම නෙවෙයි ඒක මම දන්නේව නෑ. අන්න එහෙනම් අපිට තේරෙන්න ඕන අන්න ඒක තමයි කියන්නේ හේතුව නිසා ඇතිවෙන ඵලයක් කියලා අපිට දැනෙනවා. ඔන්න චිත්තචෛසික ගැන දන්න කෙනාට. හරිද? හේතු ඇතුව ඇති වෙන ඵලයක්. චිත්තචෛසික දන්න කෙනාට දන්නවා මෙන්න මේ හේතු ඇතුව තමයි මේ ඵලය සිද්ධ වෙන්නේ. ඒ එහෙනම් ඡන්දය කියන චෛතසිකය නැත්නම් කැමැත්ත කියන චෛතසික ධර්මය කුසලයේ හෝ අකුසලයේ යොදවන්නේ මම නෙවෙයි. ඒක යෙදුනොත් ඒ වැඩේ සිද්ධ වෙනවා. නේද? ඒක යොදනොත් ඒ වැඩේ සිද්ධ වෙනවා. එතකොට මේක කරන්නේ මම නෙවෙයි කියලා මට තේරෙනවා. ඒ මම නෙවෙයි මේක කරන්නේ මේක ක්‍රියාවක් කියලා තේරෙන තුරු කෙනෙකුට අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. හරිද? ඇයි මෙහෙම ඇහුවොත් එක පාටම මම මම නැති වෙනවට කැමතිද? මම නැති වෙනවට කැමතිද? අනිත්‍ය කියන්නේ නැති වෙනවා කියන එකද නැද්ද? වෙනස් වෙනවා නැති වෙනවා කියන එකද නැද්ද? එහෙනම් අනිත්‍යයට කැමතිද? නෑ. ඒකින්ද මේ හිත බය වෙනවා. හරිද? පච්චේ පරිග්‍රහ ඥානයත් එක්ක මෙතන මම කියලා එකක් නෙවෙයි මෙතන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ ඒක මට අදාළ නෑ කියලා දැනුණාට පස්සේ තමයි අපිට මේ අනිත්‍ය හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. පංච පාදානස්කන්ධය අනිත්‍ය දකින්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ පච්චේ පරිග්‍රහ ඥානය ඇති වෙන්න මට අදාළ නැතුව මේ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා කියලා දැනගන්න අපි කතා කරපු අභිධර්මය මොනවටවත් ප්‍රයෝජන වෙනවා. මේ හැම තැනටම යොදවන්න ඕනේ ඒවා. දන්න දන්න දන්න දන්න දේවල් ටික අරගෙන මේ මේ එතකොට ඒ කෙනාට මේක තුල ස්ථාපිත වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ මේ අනිච්චානුපස්සනාව තුළ තමන්ගේ වර්ධනය සිද්ධ කරගන්නකොට ඒ හැම තැනකදීම මේ දේවල් වල ක්‍රියාකාරීත්වය යොදව ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි ඉගෙනගත්ත දේ නුවණ වශයෙන් යොදව ගත්තාම අපිට සිහිය උපදිනවා. එතකොට මම කියන හැඟීම අඩු කරගත්තාම මම කියන හැඟීම යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට අඩු කරගන්නේ නැතුව අපිට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය දකින්න බෑ. දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය දකිනවා කියන්නේ මොකද්ද කියලත් අපි බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේකෙන් මේක අහෝසි වෙලා යන හැටි. අපි දැනගන්නවා මම හැමදාම ගන්න උදාහරණ ගන්නම්. අපි දැනගන්නවා මගේ නිවසේ ඉන්න කවුරු හරි කෙනෙක් අතුරුදහන් වෙනවා. නැත්තම් ගෙදරට ගේනවා මැරුණා කියලා අපේ ගෙදර ඉන්න කෙනෙක් මැරුණා කියලා මිනි පෙට්ටියක් ගෙනවා සීල් කරලා. හරිද? ඇක්සිඩන්ට් එකකින් තමයි මැරුණේ. මෙයා එතන කට්ටියක්ම මැරුණා. දැන් සීල් කරලා ගෙනලා තියෙනවා. දැන් මෙයා මැරුණා කියලා මම දැනගත්තා. දැනගත්තට හැබැයි මෙයා මැරිලා නැතුව ඇති කොහේ හරි අස්සක ඇති කියන සිතුවිලි එනවද නැද්ද? එහෙම සිතුවිලි එනවා. ඇයි ඒ? අරක ප්‍රත්‍යක්ෂ නෑ මට. මං කොයි වෙලාවක හරි හොරෙන් මේ පෙට්ටිය විවර කරලා බලනවා. කෑලි කෑලි වගේක් දකිනවා. දැක්කහම මට තේරෙනවා මේ අපේ ගෙදර එක්කෙනා තමයි කියලා. හරි? එහෙම වුණොත් එහෙම අන්න ඒ දකින මොහොතක් තියෙනවනේ. පෙට්ටිය විවර කරනකොටත් මට තාම එනවා සිතුවිලි වගේ. පෙට්ටිය විවර කරනකොටත් මට තාම එනවා සිතුවිලි වගේ. මම මැරෙලා නැහැ කියලා. කොච්චර දැනගත්තත් පාංශ කුළු දුන්නත් මොනවා කරත් මම මැරෙන්නේ නැහැ, මැරෙලා නැහැ, මැරෙලා නැහැ කියලා සිතුවිලි එනවා. හැබැයි මේ විවර කරන්න මොහොතකට ඉස්සෙල්ලත් එහෙම සිතුවිලි එනවා. එතකොට හරියටම විවර කළා මම මෙයාව හඳුනා ගන්න සිතුවිල්ලක් තියෙනවා. ඒ හඳුනා ගන්න සිතුවිල්ලෙන් පස්සේ එන සිතුවිලි වල කවදාකවත් මෙයා මැරුන්නේ නැහැ කියලා සිතුවිලි එන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම කොටස් තුනකට බෙදනවා මෙතන. එකක් තමයි මෙයා මැරුණා කියලා සිතුවිලි එන්න පුළුවන් කොටසක්. ඒ තමයි දකින්න ඉස්සෙල්ලා. මෙයා මැරුණේ මැරුණේ නෑ කියලා සිතුවිලි කවදාකවත් එන්නේ නැති කොටසක් තියෙනවා අපේ සිතුවිලි પરම්පරාවේ. ඒ තමයි දැක්කට පස්සේ. දැක්ක අවස්ථාව, දකින්න අවස්ථාව කොයි කොටද වැටෙන්නේ? දකින්න අවස්ථාවේදී කොයි කොටටද? අර පැත්තටත් නෑ. මේ පැත්තටත් නෑ. හරිද? එහෙනම් අන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය යම් කිසි කෙනෙක් දකින්න අවස්ථාව කියන්නේ ඒක. හරිද? මේකට ඕන වෙනවා සමාධියක්. එන්නේ සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා. ඒක අනිත්‍ය මුල් වෙලා වෙන්නත් පුළුවන්, අනාත්මය මුල් වෙලා වෙන්නත් පුළුවන්, දුක්ඛ මුල් වෙලා වෙන්නත් පුළුවන් මේ මාර්ග සමාධිය උපදින්න හේතු වෙන්නේ. අන්න ඒ අවස්ථාවට කියනවා මාර්ග සමාධිය කියලා. අන්න ඒ අවස්ථාවේ ඉන්න පුද්ගලයා අපි ඇත්තටම හැම වෙලෙම අපේ හිත වෙනස් වෙනවා නම් හැම වෙලෙම අපි පුද්ගල වශයෙන් ගත්තොත් ඒ පුද්ගලයාට ආවිසය කොච්චරද? චිත්තක්ෂණය අපි පුද්ගලයෙකුට වෙනස් නොවන පුද්ගලයෙකුට අවශ්‍ය මේ චිත්තක්ෂණේ ඉන්න කෙනා නෙවෙයි ඊළඟ චිත්තක්ෂණේ ඊළඟ ඉන්න කෙනා නෙවෙයි ඊළාට ඉන්නේ. ඇත්තටම එහෙම වෙනම කෙනෙක් ඉන්නේ. හැබැයි අර හැම පුද්ගලයාටම යම්කිසි ආවේනික ලක්ෂණයක් තියෙන හින්දා අපි යාට පුද්ගලයා පුද්ගලයා පුද්ගලයා කියනවා. දැන් අම්මා කියනකොට මට අම්මාව මතක් වෙනවා මේ ආයට මේ ආයගේ අම්මා මතක් වෙනවා. ඒ මොකද අර පරණ ඒවා හේතු වෙලා එකතු වෙලා හැදෙන හින්දා. ඒ වගේ මේ ඔක්කොම පුද්ගලටික් කියලා කියනකොට අර මලමිනිය විවර කරලා බලන් ඉස්සෙල්ලා හිටිය කට්ටිය. එකම එක්කෙනාව මේ කියන්නේ එයා හිත වෙනස් වෙවි තිබ්බා. මැද එක්කෙනා සහ අන්තිමට මැද එක්කෙනා කියලා කියන්නේ අරක අවබෝධ කරගත් අවස්ථාවේ ඉන්න පුද්ගලයා. ඒ වගේ පුතග්ජන භූමියේ ඉන්න කෙනා කියලා කියනවා. මෙන්න මාර්ගසිත උපදින අවස්ථාවේ කෙනා ඊට පස්සේ මෙන්න ඵලසිත එතකොට දැන් තේරෙනවද? සෝවාන් මාර්ගසිත කියලා අපි යමක් කියනවා නම් ඒ කියන්නේ අපි කියනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා. නේද? මාර්ග අවස්ථාවේ ඉන්න කෙනා සහ ඵල අවස්ථාවේ ඉන්න කෙනා. සෝවාන් පුද්ගලයා සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. නේද? අෂ්ටාර්ය පුද්ගල කියන්නේ එහෙමයි. කොහේවත් දැක්කද බුදුරජාණන් වහන්සේ ආ මේ ඉන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් කියලා කොහේ හරි ත්‍රිපිටකේ සඳහන් කරලා තියෙනවා දැකලා තියෙනවා සකදාගාමී මාර්ගයේ ඉන්න කෙනෙක් තමයි මේ කතා කර කර ඉන්නේ කියලා නෑ. මෙයා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා කියනවා, සකදාගාමී වෙච්ච කෙනෙක් කියලා කියනවා, මාර්ගයේ ඉන්න කෙනා කියලා එකක් නෑ. ඇයි මාර්ගස්ත පුද්ගලයාගේ අවශ්‍ය කොච්චරද? චිත්තක්ෂණයයි ශනයයි ඒක හරියට කොයි වගේද? අර පෙට්ටිය විවර කරලා මලමිනිය දකින මොහොත වාගේ. හරි. එහෙනම් පංච උපාදානස්කන්ධයේහි සත්‍ය ස්වභාවය අපි යම් වෙලාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වශයෙන් එක්කින් දකින දකිනවා කියලා කියන්නේ ඊට පස්සේ ආය ඒක නිත්‍ය හැඟීම පහළ වෙන්නේ නැහැ. ඒතර පළවෙනි වතාවට දකීමේදී දකින්නේ ත්‍රිලක්ෂණයම තිබ්බට ඒකේ පළවෙනි වතාවේදී අයින් වෙන්නේ සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටියත් එක්ක අයින් වෙන්නේ ආත්ම දෘෂ්ටිය. සියලු දෘෂ්ටි අයින් වෙනවා සක්කාය දෘෂ්ටි අයින් වෙද්දී. එහෙනම් අනාත්ම වශයෙන් යා පරිපූර්ණ වශයෙන් දකින්න පළවෙනි අවස්ථාවේදී දැකිය යුතුව තියෙනවා. ඒ කියන්නේ යාට ආය ආත්මීය දෘෂ්ටියක් ඇති වෙන්නම නැත්තේ ඇයි? අරක ආත්ම කොට ගන්න බෑ කියලා පංච උපාදානස්කන්ධය ආත්ම කොට ගන්න බෑ කියලා පරිපූර්ණ වශයෙන්ම ස්ථිර වශයෙන්ම අත්දැක්ක හින්දා. හරියට අර මිනි පෙට්ටිය විවර කරලා මල මිනිහ බැලුවා වාගේ. මිනි පෙට්ටිය විවර කරලා මල මිනිහ දැක්කා වාගේ. එතකොට එතනින් එහාට අපිට තව ඉදිරියේදී මේ මාර්ග චිත්ත විති ආදිය හොඳින් අපි සාකච්ඡා කරපුවා. තවදුරටත් මේ වගේ දේ මේවා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. හේතු පිළිබඳව ප්‍රත්‍ය ටික සාකච්ඡා කරපුවා. තවදුරටත් මේවා යොදා ගන්න පුළුවන් පුළුවන්කම තියෙනවා. කොයි විදිහද කියලා ඒකින්ද අභිධර්මය ඉගෙන ගැනීම අපිට මේ වගේ Tamanට සංකල්ප ඇති කරගන්න ගියාම හරිද? ජීවිතය පිළිබඳව නිවැරදි සංකල්ප ධර්මානුකූලව අනිත්‍ය දුක්ඛ අනාත්මයන් අවබෝධ කරගන්න ගියාම අපිට ඉතාමත්ම ඉහළ මට්ටමක දෙයක් වෙනවා. දැන් මෙතෙන්දී මම අනාත්ම අවස්ථාවේදී දැන් අපි ඊළඟ සතියේ සාකච්ඡා කරන්නේ හෙට ඉඳන් අනාත්ම දුක්ඛානුපස්සනාව ඊට පස්සේ අනාත්ම අනාත්තානුපස්සනාව මේ ටික නමුත් අනාත්ම සංඥාව ගැනත් මේ විදිහටම අපිට හිතන්න පුළුවන්කම තියෙනවා මේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය ගත්තාම ඒ ක්‍රියාකාරීත්වය මට ඕන විදිහට වෙනස් කරන්න බෑ. මට කියන්න බෑ කොයි වෙලාවකවත් මගේ සිතට මේ ඔය කැමැත්ත කොයි වෙලාවකවත් අකුසලයට යන්න එපා. හරි කුසල පැත්තේ විතරක් ඉන්න ඕන කැමැත්ත. ප්‍රකීර්ණක චෛතසිකය මට පුළුවන් ද පාලනය කරන්න මගේ ප්‍රකීර්ණක චෛතසිකය මම හදන්න ඕනේ. එහෙම එකක් කරන්න පුළුවන් හරියට ඔපරේෂන් එකක් කරලා හදනවා වගේ ප්‍රකීර්ණ චෛතසික අරගෙන ඒක කුසල පැත්තට විතරක් යන විදිහට හදන්න ඕනේ. ඒ අකුසල පැත්තට ගියොත් අකුසලයට කැමැත්ත උපදිනවනේ. නේද? එහෙනම් කුසල පැත්ත විතරක් හදන්න පුළුවන්. එහෙම එකක් කරන්න බෑ. එහෙනම් මට ප්‍රාර්ථනා කරලා ඒක කරන්න බෑ. එහෙනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්න බැරි බව අභිධර්ම ඉගෙන ගන්න කෙනාට හොඳටම තේරෙනවා. හරිද? එහෙනම් අනාත්ම ලක්ෂණය තුල අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්න යන කෙනාට මේ අභිධර්මයේ තුලින් අපි ඉගෙන ගන්න ක්‍රියාකාරීත්වය විශේෂයෙන් රූපේ ක්‍රියාකාරීත්වය ගත්තාම අනාත්ම සංඥාව හොඳටම තේරෙනවා කර්ම චිත්ත ඍතු ආහාර කියන එක හේතු වෙලා අපි මේ රූපේ හැදෙන්නේ. මේක කොහොමද මේ වගේ හැඩයක් එන්නේ? එක එක යාට එක එක හැඩතල හැදිලා තියෙන්නේ. ඒක එහෙමනම් ඒක ආත්ම ධනාත්මද? හරිද? මට ඕන හැටියට ඒක කරන්න බෑ. මට පුළුවන් නම් මම මේ මූණ මෙහෙම තියාගන්නේ මේක වෙනස් කරන්න අනිවාර්යෙන්ම. නේද? එහෙනම් ලෝකේ තියෙන ඔක්කොම පුදුම ලස්සන මූණු ඇයි? Tamanට ඕනේ දෙන්න හදාගන්න. නේද? එහෙම එක්කෙනෙකුට හදාගන්න තියා ඇති වෙලා තියෙන දේ තියාගෙන ඉන්න වෙලා. හැදිලා තියෙන මූණ තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන එහෙනම් ඒකට හේතුව කර්ම චිත්ත ඍතු ආහාර කියන දේවල්. ඉතින් මේ විදිහට අපිට මේ අභිධර්මය කියන එකේ ති අනාත්ම පැත්තට මේක හොඳට යොදා ගන්න පුළුවන්. එහෙම මේ යොදා ගන්න ඒක අවබෝධ කරගන්න ගියාම අපි ගත්ත දැනුම එතන හැම වෙලේම ඒක රාශි කරන්න ඕනේ. ඒක රාශි කර කර ඒක රාශි කර කර කටයුතු කරනවා. දැන් කොහොම නමුත් අපි තේරුම් ගත්ත මේ සතියේදී අනිත්‍යානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා. ඒක සුළුපටු දෙයක් නෙවෙයි නිකම්ම නිකම් මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියන දේ නම් හරියන්නේ නැහැ. නේද? අනිත්‍ය ගැන කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. බණ අහලා විතරක් හරියන්නේ නැහැ. තේරුම් ගැනීම කියන්නේ මොකද්ද කියලා පුංචි හරි ඉවක් මම හිතන්නේ හැම දිනාටම ලැබෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. පුංචි හරි ඉවක්. නේද? එතකොට අපි කොහොම හරි කරලා මේ කියන தত্ত্বයන් තුල මේ ලැබිලා තියෙන ජීවිත කාලය තුල මේ කියන දේ හරි තේරෙන්නේ මේ මනුස්ස මනුස්ස කියලා කියන උසස් මනස තියෙන හින්දා ඒකෙන් මේක තේරුම් අරගෙන අවිද්‍යාව නැති කරගෙන හිතේ උපදින තණ්හාවට එඬ දෙන්නේ නැතුව ඇයි තණ්හා උපදින්න හේතුව වැරදි අවබෝධය වැරදි අවබෝධය නැත්නම් ditthi vipallasaya අයින් කරගත්තොත් අපිට මේ හරි අවබෝධ වෙනකොට තණ්හාව හැදෙන්නේ නැහැ. ඒ තණ්හාව හැදෙන්නේ මේවා මට ඕන හැටියට තියන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්න හින්දා මට අදාළ වෙන්නේ නැති දේවල් වගේක් එක තමයි මම මගේ ජීවිතේ මේ අරගෙන යන්නේ. මේ ජීවිතේ මම අරගෙන යන්නේ මට අදාළ නොවන දේවල් වගේ එක කියලා දැනගැනීමෙන් අපිට මේක තේරුම් ගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද හැම වෙලෙම උත්සාහ කරන්න තව ඉදිරියටත් අපි ඉගෙන ගන්නකොටත් මේ දේවල් එක්ක ලොකු උත්සාහයක් දරන්න කොහොම හරි කරලා මේ ජීවිතේ මේ ඉගෙන ගන්න අභිධර්මයේ ටික තමන්ගේ භාවනාවට ප්‍රායෝගික යොදා ගන්න තමන්ගේ ධර්ම අවබෝධය සඳහා ඉගෙනගත්ත අභිධර්මය යොදවන්න හැම වෙලේම උත්සාහ කරන්න නැත්නම් අපි මේ ඉගෙන ගන්න ධර්මයෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. මේ බවත් මතක් කරගෙන අද දවසේත් මේ හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම අවබෝධය සඳහාම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.